අමෝහය අපි තුල නැතිකම නිසා මෝහය අද අපව රජ කරනවා. එහෙම නැත්නම් මෝහය අපේ චරිතය පාලනය කරලා මේ කියන සෑම නාම රූපයක් තුලම අපට මුලාවක් උරුම කරනවා. අමෝහය ගුණයක් ලෙස වැඩිවීමෙන් මෝහය පා කරලා අපට අනාගාමි ඵලයටපත් වෙන්න ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ අප වෙනවා එක සූත්‍රයක අභිනන්දන සූත්‍රය කියලා. උන්වහන්සේ සූත්‍රය තුල දේශනා කරනවා මානනී යම්කිසි කෙනෙක් මේ මෝහය දුරු කරනවා නම් ඒකාන්ත වශයෙන්ම අනාගාමි වෙනවාට මම අප වෙනවයි කියලා. එනම් මේ මෝහය කියන්නේ අපේ ජීවිතවල අනාගාමි ඵලය නොලැබෙන්න තියෙන බාධකයක් නෙමෙයි. සෝවාන් සකු르දාගාමි වෙන්න තියෙන බාධකයකුත් තමයි. හේතුව එක වසරට ඇතුල් වෙන්නේ නැතුව, පාවසර ලියන්නේ නැතුව, 10 වසර ලියන්නේ නැතුව ඒ ලෙවල් ලියපු කෙනෙක් නෑනේ මේ ලෝකේ. ඒ ලෙවල් ලියන්න නම් කලින් තියෙන ඔක්කොම ටික ලියලා ඉන්න ඕනේ. එහෙනම් අනාගාමි වෙන්න බෑනේ එකපාරටම අපට සෝවාන් සකු르දාගාමි ඵල නැතුව. එහෙනම් අනාගාමි වෙනවාට අප වෙනවයි කියලා කියන්නේ සෝවාන් වෙනවාටත් අප වෙනවා කියන එක තමයි. සකු르දාගාමි වෙනවාටත් අප වෙනවා කියන එක තමයි. එහෙනම් මෝහය කියන අකුසල මූලය අපට අනාගාමි මාර්ගඵලයට බාධාවක් වෙනවයි කියලා කියන්නෙම අපට සෝවාන් වෙන්නත් ඒක ලොකු බාධාවක් සකු르දාගාමි වෙන්නත් ලොකුම බාධාවක් එහෙනම් අභිනන්දන සූත්‍රය සූත්‍ර පිටකයේ අපි දන්නවා සංයුත්ත නිකායේ පංචක නිපාතයේ තියෙන මේ අභිනන්දන සූත්‍රය තුලින් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට කියන කාරණාව අපි මෙච්චර කාලයක් මේ ආකාරයට තේරුම් නොගත්තා වෙන්න පුළුවන්. අපට තේරිච්ච ක්‍රමය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අද අපි උත්සාහ කරනවා තථාගතයන් වහන්සේගේ පණිවිඩය මීට වඩා ආත්පසීම වෙනස් විදිහට තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම සම්මා අවබෝධයක් විය යුතුයි. ආර්ය දැනුමක් විය යුතුයි. කොමක්ද ඒ කාරණාව කියලා බැලුවාම මේ මෝහය මාගේ සම්මා දිට්ඨියට බාධාවක් වෙලා තියෙන්නේ කොහමද? මේ මෝහය මගේ සකු르දාගාමී ඵලයට බාධාවක් වෙලා තියෙන්නේ කොහමද? මේ මෝහය මගේ අනාගාමී ඵලයට බාධාවක් වෙලා තියෙන්නේ කොහමද? මෝහය මාගේ දෛනික කටයුතු වල සම්බන්ධකම් පවත්න්නේ කුමන ආකාරයටද කියන මේ කාරණා ටික අපි අවබෝධ කරගෙන ඒක දුරු කරන ව්‍යායාමය එහෙම නැත්නම් කමඨාන පුරුදු පුහුණු කළාම ඒක අපේ සාමාන්‍ය පුරුදු වලට වඩා බහුල වෙච්ච පුරුද්දක් බවට පත් වුනාම මෝහය ක්‍රමානුකූලව නිරෝධ වෙලා අමෝහය ඒ තැන්වල ස්ථාපිත වෙලා සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන පළවලට අපේ සිත ඉමිකම් කියනවා. එහෙම නැත්නම් අපේ සිත එම ඵල ඥානවලටපත් වෙනවා. එනම් මේ අමෝහය කියලා කියන මේ කාරණාව ගුණයක් ලෙස වඩන්නේ කොහොමද කියන සාකච්ඡාව අපට අද වැදගත් උනේ අපේ මාර්ගඵල මෙතනට සම්බන්ධ වෙලා තියෙන නිසා. අපේ ආර්ය ජීවිතයේ සම්පූර්ණයම මේ ගුණේ මත ගොඩ නැගිලා තියෙන නිසා මෝහයෙන් ඉන්න කිසිම කෙනෙක් මේ ලෝකේ සම්මාවට පැමිණලත් නැහැ සෝවාන් වෙලත් නැහැ එයා මේ ලෝකේ කිසිම අවබෝධයකටපත් වෙලත් නැහැ හේතුව මෝහය කියන්නේ ජීවිතේ හැමදාම අපිව අතරමං කරන අකුසල මූලයක් එනම් මේ මෝහය කොහොමද අපේ ජීවිතවල පවතින්නේ කියලා බැලුවාම දකින දකින හැම දෙයක්ම මගේ කියන අයිතිය තුල මේ මෝහය පවතිනවා. පාරක යනකොට යමක් දැක්කාම අනේ මේක ලස්සනයි කියනකොට ඒක මගේ කියන ඇඟීමක් ඇති වෙලා නැද්ද? අනුන්ගේ නම් අයියේ සන්තෝෂය ඇති උනේ. මේක මට අයිති නැත්තම් ඒ වින්දණයට හේතුවක් ඇති වෙන්න විදියක් නෑ නේද? පාරේ යනකොට අනුන්ගේ ළමයි දිහා දැකලා තෘෂ්ණාවෙන් මත් වෙනවා ඒ කියන්නේ ඒ ළමයා කෙරේ අයිතියක් අපට ලැබිලා නේද? අයිතියක් අපේ සිතින් අපි අරගෙන නේද? අනුන්ගේ ගෙවල් ළඟින් යනකොට ඒ ගෙවල් වල මිදුල් වල ගස් වල අඹ ගෙඩි පිරিলা නම් නෙල්ලියට පිරිලා නම් ඒ ගහේ දොඩම් නෙල්ලි ඒවා ගොඩාක් පිරිලා තියෙනවා නම් කොස්ගෙඩි හොඳට ලොකු වෙලා මෝරලා තියෙනවා නම් ඒවා දැකලා අපි කම්පාවටපත් නම් බලන්න මොනතරම් ලස්සනට තිබෙනවද මොනතරම් පළදාවක් තිබෙනවද අපට අයිතියක් නැති දේ එච්චර උවමනාවෙන් දැකලා සන්තෝෂයටපත් වෙන්න කම්පාවටපත් වෙන්න ඉරිසියාවක් ඇති වුණත් සන්තෝෂයක් ඇති වුණත් අපි ඒකත් එක්ක සම්බන්ධයක් පවත්නවා ඒ සම්බන්ධය තුලින් අපට අයිතියක් දිනනවා ඉරිසියා කරලා අපාස කරලා විවේචනය කරන්න අපට අයිතියක් ලැබිලා ප්‍රශංසා කරලා ගෞරව කරලා ඒකට යම්කිසි ගුණකතනයක් කරන්න අපට අයිතියක් ලැබිලා අන්න ඒ අයිතිය තුල තමයි මේ මෝහය පවතින්නේ මුනිවරයෙක් එක්ක යෝගියෙක් එක්තරා දවසක ඒ හිමාල අඩවියේ වනාන්තරයක් ඇතුළ ගමන් කරමින් සිටියලු ටික දුරක් යනකොට මුනිවරයාට කල්පනාවක් පාලෝනා මේ යෝගියා ඉස්සරහට යවන්න ඕනේ මේ ශිෂ්‍යයා ඉස්සරහට යවන්න ඕනේ ඇයි එකත් පස යනකොට වැඩිහිටියා ඉස්සරහට යන සිරිතක් තියෙනවා මේ ලෝකේ ඒ නිසා ශිෂ්‍යයාට කිව්වලු පුතා ඔයා ඉස්සරහට යන්න කියලා ඒ පුතා ඉස්සරහට යනකොට ඒ මුනිවරයා පිටිපස්සෙන් යනකොට විශාල වෙනසක් ඒ මුනිවරයා දකිනවා කුමක්ද වෙනස අතු තිබුණාම එයා පාත් වෙලා යනවා පාත් වෙච්ච අතු තිබුණාම ඉමින්සර එයා පැත්තෙන් කකුල තියලා යනවා. සමහර අතු නැවිලා තිබුණාම මෙයත් නැවිලා ඇඹරිලා එතනින් පිටත් වෙලා යනවා. සමහර තැන්වල යන්න බෑ. ඒ තැන්වල වෙනසක් කරන්න යන්න පුළුවන් තැනකින් එක මග ඇරලා යනවා. මුනිවරයා කල්පනා කළා මෙච්චර මමත් ගමන් කළා සමහර තැන්වලදී අතු අනිත් අතුත් එක පටලලා පාර හැදුවා. සමහර තැන්වල ගස් ටික පාරට බරයි ඒවා අනිත් ගසුත් එක්ක පැටලෙව්වා. සමහර තැන්වල ගලක් තිබුණා ඒක බාධා සහිතයි ඒක අහිං කළා. මේ හැම දෙයක්ම කර කරයි මම ගියේ. මේ ශිෂ්‍යයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි නේ මොකවත් කරන්නේ නැහනේ. මෙයාගේ මේක අහලා බලන්න ඕනේ කියලා ශිෂ්‍යයාගෙන් ඇහුවා. පුතා මොකවත් වෙනස් කරන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට එයා කියනවා ස්වාමිනී මේ ගස්වල අයිතිකාරයෝ අපි නෙමෙයි. මහපාරේ තියෙන ගල්වල අයිතිකාරයෝ අපි නෙමෙයි. මේ බාධකවල අයිතිකාරය අපි නෙමෙයි. අපි අපට ඕන විදිහට මේක වෙනස් කරනවා නම් අපි මාර්ගයේ තන තන යනවා නම් ඒ කියන්නේ මේ හැම දේ තුළම අයිතිකාරයෝ අපි වෙලා අපිට අයිතියක් තියනවා කියන මෝහය අපට තියෙනවා. මේක වෙනස් කරගෙනයි මම යන්නේ කියන මුලාව මන් තුළ තියෙනවා. මට ඕන විදිහට මං හදාගෙනයි ඉන්නේ කියන මුලාව තියෙනවා. අන්න ඒ මෝහය තමයි අපට මේ ලෝකේ ගොඩාක් දේවල් පේන්නේ නැතුව යන්නේ අවබෝධය මිරිඟුවක් වාගේ වසඟ වෙන්නේ අපිට මේ ලෝකයේ කිසිම දෙයක් අයිති නැහැ අපට යන්න ඕන නම් තියෙන දේවල් වලින් අපි නිදාසලා බේරිලා තේරිලා යනවා මිසක් ඒවා හදන්න වෙනස් කරන්න අපට අයිතියක් මේ ලෝකේ නැහැ කිව්වාම මුනිවරයා කිව්වලු එහෙනම් පුතා හද ඉඳලා හැමදාම මට පෙරමග යන්න කියලා. ඇයි? ඔයා මට වඩා ශ්‍රේෂ්ඨයි. ඔයා මගේ ශිෂ්‍යෙක් වුණාට මට වඩා ඔයාට තේරෙනවයි කියලා එදා ඒ අවබෝධයට ඒ ගුරුතනතුර දුන්නා. එහෙනම් අද අපි ජීවත් වෙන ජීවිතය තුළ පරිසරය තුළ අනන්ත අප්‍රමාණ මේ දේවල් කරන්නේ නැද්ද? රක්ෂිත භූමියේ අපිට පාරවල් අදා ගන්නවා. අපි ගස්කොලන් කපලා ඒ කණු කෑලි කපලා අපි ඒවා හිටවලා ලෑලි දාලා පත් දාලා padi පෙළවල් ලදනවා ඇයි අපි දන්නවා මේ පාරේ අයිතිය මගේ මම පිණ්ඩපාත යන්නේ මේ පාරේ මට පාරක් තියෙන්නට ඕනේ මේ අයිතිය මට තියෙනවායි කියලා අපි මෝහය වඩන්නේ නැද්ද මෙච්චර කාලයක් සත්තු මේකේ ජීවත් හිටියා ඒගොල්ලෝ කුටි හැදුවෙත් නැහැ ඒගොල්ලෝ පාරවල් හැදුවෙත් නැහැ පඩිපෙළවල් තැනුවෙත් නැහැ කිසිම ගාක අත්තක් කපලා Tamanට ඕන විදියට ගොඩනැගිලි හදන්න උත්සාහ කළේ නැහැ ඒගොල්ලන්ට නැති මෝහයක් මට ඇති වෙලා නේද මිනිසත් භවයක් ලැබිලා රාහත් වෙන්න උත්තරීතර අවස්ථාවකුත් මට ලැබිලා හැමදේම තේරුම් ගන්න දැනුමකුත් ලැබිලා තියෙන මම අර සතාට වඩා අවබෝධයෙන් අඩු වෙලා නේද එහෙනම් අපි දකින දකින හැම දෙයක්ම අපි වෙනස් කරනවා. සමහර ගාක් දැක්කාම අපි හිතන අනේ මේ ගහේ අත්ත අපට කරදරයි. අපි එක කපලා අයින් කරනවා. එහෙනම් අපි හිතනවා මේ ගහේ අයිති අපට තියෙනවා. ඒ නිසා නේද අපි කපලා එක අයින් කළේ. උපාසක මාත්‍යෙක් ඉන්නවා නිතරම දබර වෙනවා තවත් උපාසක මාත්‍යෙක් එක්ක මට හිතුනේ උපාසක මාත්‍යගෙන් කාරණාව ආන්න ඕනේ කියලා සිල් ගන්න පින්වතෙක්නේ ඇයි මෙච්චර දබර වෙන්නේ ඒ උපාසක මාත්‍යට එන්න කියලා පණිවිඩයක් ඇව්වා ඒ උපාසක මහත්තයා ඇවිල්ලා කියා සිටියේ ස්වාමිනී මමත් සිල් ගන්නවා අන්න අසුවලත් සිල් ගන්නවා මගේ ලියද්දේ තියෙන වතුර ටික රෑගිලා හොරෙන් කපලා යාගේ ලියද්දට අරගෙන මම මෝටරය දාලා බොහොම මාන්සි වෙලා ලිඳෙන් වතුර ටික ගාලා මේවා පස්සවන්න කියලා බලනකොට මේ මිනිස්සයා රෑගිලා මගේ වතුර ටික හොරකම් කරලා ඒකට ගහන්න බෑ හේතුව අපි ආර්ය මාර්ගේ යනවා සිල් ගන්නවා ඒ නිසා තරහා ඌල ගන්න බැරුව මම බැන්නා හොඳටම දොස් කිව්වා කියලා ඒක චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කළා. ඒ චෝදනාව මං එදා අනුමත කළා. ඒක නිවැරදි. ඒ උපාසක මාත්‍යාගේ වතුරමයි. ඒ උපාසක මාත්‍යාගේ වතුර ගත් එක වැරදිමයි. ඒක ඒ විදිහට කරපේක වරදක් නෙමෙයි. ඒක බනින්න වටිනවයි කියලා මං එයාට අනුමත කරලා ආශිර්වාද කරලා පිටත් කළා. කාලයා යනකොට මාසයක් දෙකක් තුනක් යනකොට දැන් වැසි කාලේ පැමිණියා. මා කන්නේ වැස්ස පැමිණියා. දැන් සෑහෙන වැස්ස වයින්කොට මම පණිවිඩය යවුවා අර උපාසක මාත්‍යට පොඩක් එන්න කියන්න පොඩි අදිසියක් කියලා කිව්වාම කරදරයක්ද දන්නේ කියලා කුඩයක් අරගෙන බොහොම ඉක්මනට උපාසක මාත්‍යාවා මමත් කුඩයක් අරගෙන යංකෝ උපාසක මාත්‍යා අපේ සේනාසනෙට එයා පැත්තේ තියෙන උපාසක මාත්‍යාගේ වෙලට උපාසක මහත්තයාට පේනවද මේ ලියදුවලට ඔක්කොම වතුර ඇවිල්ලා පිරිලා වහන් දානවා අනිත් ඒවට යනවා එමයි ස්වාමිනී පේනවාද වැස්ස ටිකක් වැඩි අයි අයි උපාසක මහත්තයාගේ වතුර ටික අනිත් ලියදු වලට යනවනේ. අපි ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා බනිමු නේද? අර අර අයිතිකාරයා අපේ වතුර ටික නේද මේ ගන්නේ? නෑනේ ස්වාමීනි ඒක වහන් ඒක ස්වභාවිකව යන එකක් නේ. ඒකට බනින්න බෑනේ. එහෙනම් මම ලිඳෙන් ගත්ත නිසා මට අයිතියක් තිබුණා. ඒ අයිතිකාරයා මම කින මෝහය තිබුණා. ඒ නිසා නේද බැන්නේ. එහෙනම් වැයි වතුර ඇවිල්ලා පිරීලා අනිත් ලියදු වලට යනකොට Tamange වතුර යනවා. එතකොට නඩු දාන්න එපාය. එතකොටත් ඒවට චෝදනා කරන්න එපාය. ඒවට අයිතිවාසිකම් කියලා අපි තර්ක කරන්න එපාය. එහෙනම් අපි දන්නවා තමන්ගේ කියන මානසිකත්වය තුල පමණයි මේ මෝහය පවතින්නේ මගේ නෙමෙයි කියන මානසිකත්වය තුල මෝහය පවතින්නේ මිනිස්සු කවදාවත් වැයි වතුර වලට නඩු දාන්නේ ලිඳට කවුරු හරි මෝටරයක් දාලා වතුර ගත්තාම නඩු දානවා ලිඳේ වතුර මගේ ඒ මෝහය තියෙනවා වැවෙන් කවුරු හරි වතුර ගත්තාම අවසරයක් නැතුව බටයක් දාලා මෝටරයක් දාලා ගත්තාම ගොවි සංවිධානයේ නඩු දානවා. ඒගොල්ලන්ට විරුද්ධව චෝදනා කරනවා. මොකද වතුර අපේ මෝහයක් තියෙනවා. එහෙනම් ගහකොළ දකින්නකොට අත්ත කපන්නේ ගහ කපන්නේ ඒ පරිසරය වෙනස් කරන්නේ මේ පරිසරය මගේ මේ ගහ මගේ මේ තියෙන සියලෝම දේවල් මගේ කියන මෝහය Taman තුල තියෙන නිසා නේද එහෙනම් මේ සෑම දකින නාම රූපය තුළින්ම අපි මෝහයක් නඩත්තු කරනවා මෝහයක් ප්‍රගුණ කරනවා මෝහයෙන් ජීවත් වෙනවා මේක තාම අපට නොතේරුණේමක් නිසාද මේ තරම් අවබෝධයක් තියෙනවා නම් දානේ වළඳනකොට කරපිංචා කොළ අයින් කරන්න තේරෙනවා නම් මිරිස් කරල් තියෙනවා නම් ඒවා අයින් කරන්න තේරෙනවා නම් සමහර ධාන්‍ය වල සමහර දේවල් පොතු හැරලා වළඳන්න අපි දක්ෂ නම් ඇත්තටම මේ දේවල් පොතු ඇරලා ඒවා අයින් කරලා අපි කමඨාන් වශයෙන් ගන්න දක්ෂ වෙන්න ඕනේ නේද? ඇයෙන හැම තැනම අපි මෝහයක් අදා ගන්නවා ප්‍රශංසාව ඇයෙනකොට අනේ මේ ಗುಣකතනේ අයිතිකාරයා මම මේ කියන්නේ මගේ ಗುಣ පිළිබඳව මේ කියන්නේ මගේ චරිත ලක්ෂණ පිළිබඳව ඒක තුළ මෝහයක් අදා ගන්න නැද්ද බනිනකොට නිඳා කරනකොට අපහාස කරනකොට මේ කියන අපහාසය මගේ මේ කියන නිඳාව මගේ මේ කියන අගෞරවය මගේ කියලා මෝහයක් අදාගන්නේ නැද්ද පුද්ගලයේ සත්‍යයක් නැති තැන මගේ මටයි අයිති කියන එක තුලින් මෝහයක් අදා ගන්නවා ඒ නිසා සෝවාන් ඵලය අපට අයිමි වෙලා සකු르දාගාමි ඵලය අපට අයිමි වෙලා අනාගාමි ඵලය අපට අයිමි වෙලා අපිට ඌනියම කරලා තියෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සුවත් ගමේ මිනිස්සුවත් නෙමෙයි අතේ වේදමෙන් අපිට අපිමයි ඌනියම කරගෙන තියෙන්නේ කන හැම දෙයක් තුළම අපිට රස දැනෙන හැම මොහොතක් තුළම මේ රස දැනෙන්නේ මටයි කියන මොහය අපි මතු කරගන්නේ නැද්ද මේකේ අයිතිකාරයා මමයි මේක මටයි ලැබුණේ මටයි පූජා කළේ කියලා අපි මෝහයක් අදාගන්නේ නැද්ද සෑම රස තුලම අපි මෝහයක් අදනවා තමන්ගේ චරිතය තුළ තමන්ගේ ඇසිරීම තුළ සෑම ඉරියව්වක් තුළින්ම තමන්ට පුද්ගල ස්වභාවයක් අදාගෙන මෝහයක් ඇති කරගන්නේ නැද්ද අපි දකින හැම දෙයක් තුළින්ම අපි දන්නේම නැත මෝහයක් නිර්මාණය කරනවා. මේ අඩුව අපට තාම තේරිලා නැහැ. ඒක තේරුණා නම් මේ වෙනකොට අපි අනාගාමි වෙන්න එපාය. මෝහය කියලා අපි එකක් දන්නවා. මෝහය දුරු කරන්නේ මේමයි කියලාත් අපි දන්නවා. හැබැයි මේ දකින්න සෑම නාම රූපයක් තුළින්ම මෝහය පවතිනවා. මේක තේරුම් ගන්න අපිට තාම අවබෝධය මදි. ඒ නිසා අපි තාම සෝවාන් වුණේ නැහැ. සකු르දාගාමි වුණේ නැහැ. අනාගාමි වෙන්න තාම අපි දක්ෂ වුණේ නැහැ. අපි දකින්න හැම දෙයක් තුළින්ම මෝහය පවතිනවා. පාරේ යනකොට අපි දකින සෑම දෙයක්ම අපි විඳින්න හදනවා, අයිති කරගන්න හදනවා. ඒවා අපට අයිති නෑ. ඒවා මට අයිති කියලා මට හිතන්න පුළුවන් නම් ඒක තුලින් මම නිර්මාණය කරගෙන තියෙන්නේ මෝහයක්. ඇයෙන හැම දෙයක්ම මගේ මට අයිති මටයි මේක දුන්නේ මටයි මේ නින්දාව කළේ මටයි මේ ගෞරවය කළේ කියලා මම හිතනවා නම් ඒ අයිතිවාසිකම් කියන හැම තැනම මම මෝහයක් නඩත්තු කරනවා මෝහයක් නිර්මාණය කරනවා ඒක තුලින් සෝවාන් සකු르දාගාමි අනාගාමි ඵලය මම ප්‍රතික්ෂේප කරමින් පවතිනවා මේක සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ මම මගේ මාර්ගඵලවලට පයින් ගගා තියෙන ක්‍රමවේදයක් මේක තුල පවතිනවා බලන්න මම මොනතරම් නීච මිනිසෙක්ද මොනතරම් මං අඥානියෙක්ද මොනතරම් අසත්පුරුෂයෙක්ද මොනතරම් අනාර්ය කෙනෙක්ද මගේ මාර්ගඵලවලට මමම පයින් මගේ අවබෝධයේ මම මුලාවටපත් කරනවා මන් තුල තියෙන ඒ ශ්‍රේෂ්ඨ ගුණධර්ම ඔක්කොම අර මිරිඟුව වාගේ මීදුම වාගේ එකකින් වහලා දානවා මොනතරම් අකටයුත්තක් මට මං වෙනුවෙන් කරගෙනද පේන දේවල් එකක්වත් මට අයිති නෑ. ඒ තුලින් අමෝහය දිනු කරන්න. ඇයෙන එකක්වත් මට අයිති නෑ. ඒක තුලින් අමෝහය දිනු කරන්න. දැනෙන රස එකක්වත් මට අයිති නෑ. ඒ රස එකක්වත් මගේ නෙමෙයි කියන මානසිකත්වයේ තුල අමෝහය දිනු කරන්න. මේ දැනෙන එක වේදනාවක්වත් ස්පර්ශයක්වත් ඒකේ අයිතිය මට නෙමෙයි කියන දේ තුලින් ඒ අමෝහය දිනු කරන්න. සිතවිලි එකක්වත් මගේ නෙමෙයි. ඒ සිත මගේ නෙමෙයි. සිත මම නෙමෙයි කියන ඒ අමෝහය දිනු කරන්න ඒක තුළින් අනාගාමි ආර්ය ශ්‍රාවකෙක් කියලා තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය බබළුවන්න එහෙනම් මෙච්චර කාලයක් අපි මටයි අයිති මගේ කියන මානසිකත්වයේ තුලින් අපි මේ දේවල් වැඩුවා අස මගේ නෙමෙයි කන මගේ නෙමෙයි දිව මගේ නෙමෙයි කය මගේ නෙමෙයි සිත මම නෙමෙයි කියන මානසිකත්වය අපිට තිබුණාට ඒ ධර්මතාවය අපි ශ්‍රවණය කරලා තිබුණාට අපි ඒ ධර්මතාවයේ කමඨාණක් වශයෙන් වඩලා තිබුණාට අද අපි සෝවාන් වුන් නැත්තේ ඇයි සකු르දාගාමි වුන් නැත්තේ ඇයි අනාගාමි වුන් නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට හොඳම පිළිතුර තමයි අපි ඒවා දැනගෙන තිබුණාට ඒක හරියට දැනගෙන නැහැ. සමාවටපත් කරගෙන නැහැ. ඒක මාර්ගඵලවලටපත් කරන තරමට අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන වැඩුවේ නැහැ. එහෙනම් මෙච්චර කාලයක් දකින දකින හැම දෙයක්ම මගේ මගේ කියලා මං හදාගත්ත ලෝකේ නිසා මන් තුල මාන්නය තිබුණා මන් තුල මෝහය තිබුණා ඒ මෝහය තමයි මම අද තාම පුතුජනයි කියන தત્ත්වයේ පවතින්නේ මේ හඩුව නියතමානීව තේරුම් ගන්නට ඕනේ මේ හඩුව මේ මොහොතේ මේ සැනේ ඉඳලාම අදා ගන්නට ඕනේ එහෙනම් දකින්න දේවල් මත මට අයිති නෑ. ඇයෙන දේවල් මට අයිති නෑ. දැනෙන දේවල් මට අයිති නෑ. හැඟෙන දේවල් මට අයිති නෑ. සිතන දේවල් මට අයිති නෑ කියන එක සෑම වර්ණ ගන්ධ රස ඕජාවක් තුලින්ම නාමයක් රූපයක් තුලින්ම අපි වඩන්නට ඕනේ. මේ කමඨාන පුරුදු කරන්නට ඕනේ. කාන්තාවක් දැක්ක ගමන් ඔළුවට එන්නට ඕනේ. ඒ කාන්තාව මට අයිති නෑ. අර ස්වාමි පුරුෂයාට අයිති. එයා අවිවාහක නම් අර දෙමව්පියන්ට අයිති. ඒ සහෝදරයන්ට අයිති. ඥාතියන්ට අයිති. අයිති මට අයිති නැහැ කියනකොට එතන මෝහය අමෝහය බවට පත් වෙනවා රාගය විරාගය බවට පත් වෙනවා තෘෂ්ණාව අර්කම නිරෝධගාමිනී පටිපදාවට ඒ ආක්‍රමණයටපත් වෙනවා. එහෙනම් මේ කෙලෙස් වලට අපි අපත් වෙන්නේ කෙලෙස් වලට අපි උම්මත්තකය වෙලා නැවත නැවත වසන වෙන්නේ අපි මේ මෝහයටපත් වෙන නිසා මෝහය තාම අපේ සිතේ පවතින නිසා එහෙනම් අපි දකින හැම දෙයක්ම අපට අයිති නැහැ කියන මානසිකත්වයේ මත සිත පීඩවලා සිය පවත්වන්න පුළුවන් නම් මේ කමඨාන දියුණු කරන්න පුළුවන් නම් මෝහය කියන මායයට කවදාවත් අපේ ළඟටවත් එන්න පුළුවන් කමක් නැහැ සෑම තප්පරයක් ගානේ හමෝහය අපි තුල රජකම් කරනවා හමේ අමෝහය තුලින් අපි ආර්ය ශ්‍රාවකෙක් වෙනවා සියලෝම ශාසනය හය අපි තුලින් යම්කිසි ගුණයක් දකිනවා ශාසනයට අපි නිසා ආලෝකයක් ලැබෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි පාරක යනකොට මල් ගහක් කවුරුහරි තියලා ගියා නම් ඒක අපට කරදරයි නේ අපි හිතන අනේ බලන්නකෝ යන පාරේ මල් ගස් ටිකක් තියලා ගිහිල්ලා මේක අතන හිටවන්න ඕනේ මෙතන හිටවන්න ඕනේ මේක අර විදිහට තැම්පත් කරන්න ඕනේ එහෙම නැත්නම් මේ ටික අර පැත්තට අයින් කරලා තියන්න ඕනේ කියලා අදහසක් එනවායි කියන්නේ අර තියලා ගියේ මල් ගස්වල අයිතිය Tamanට ඇවිල්ලා නේද ඒ මල් ගස්වල අයිතිකාරයා Taman වෙලා ඒක නේද දැන් අදහස් පහළ වෙලා තියෙන්නේ හැම තැනම මේක ස්ථානගත කරන්න මේක තවාං කරන්න මේක ඉටවල දාන්න වතුර දාන්න පොර දාන්න මේක නඩත්තු කරන්න මල්වතුකාරයෙක් වෙලා එහෙම නැත්නම් උයම් පාලකයෙක් වෙලා අපි යම්කිසි කෙනෙක් තියලා ගියා නම් යම්කිසි බාධකයක් අටවලා ගියා නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒකෙන් බේරිලා යන්න ඒක මග ඇරලා යන්න ඒකට පිටුපහල අපේ ගමන අපට යන්න ඇයි එකකවත් අයිතිය නැහැ මල්ගස් තියුවා නම් යම්කිසි කෙනෙක් ඒ තියපු කෙනාටයි ඒක අයිති එයා ඇවිල්ලා ඒකට සුදුසු දේ කරයි එහෙම නැත්නම් එතනම පැලවෙන්න අරිනවා එතනම දිරලා යන්න අරිනවා ඒවා ලොකු වෙලා එයාගේ ආයුෂ ඉවර වෙලා ඒවා කැඩිලා අරටුව දිරලා ඒවා එතනම බිඳ වැටිලා පෝර වෙලා ගලා යන්න දරිනවා. ඒකේ අයිතිකාරයෝ අපි නෙමෙයි. වනේ තින ගස්වල අයිතිකාරයෝ අපි වෙන්නේ කොහමද? අමනේ සුළඟ වල අයිතිකාරය අපි වෙන්නේ කොහමද මේ මහ පොළවේ තියෙන වතුර ටිකයි භූගත ජලය වල තියෙන වතුර ටිකයි ඒ ආකාශයේ තියෙන ඝනීභවනේ වෙච්ච ඒ වර්ෂාවේ තියෙන ජලය වල අයිතිකාරය අපි වෙන්නේ කොහමද මේ වනයේ තියෙන සත්තුන්ගේ අයිතිකාරයෝ අපි වෙන්නේ කොහමද? අපට පේන පේන දේවල් ඔක්කොම අපට අයිති නම් අපි උම්මත්තකයෝ කියන ස්වභාවය තුළින් පළවෙනියා වෙලා නේද? මෝහය තුළින් අපි රජෙක් වෙලා නේද? මෝහ රාජ්‍යයේ අපි සක්විති රජ වෙලා ඒ තරම් මෝහය තුළින් අපි අග්‍රතල් තැනට ඇවිල්ලා මේ අඩුපාඩු අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ වගේ මේ මෝහය තුළින් අපි මුලා වෙනවා. මේ උම්මත්තක ස්වභාවය තේරුම් ගන්නට අවශ්‍යයි. මේ හැමතැනම අපි තුල තියෙන දුර්වලකම නිවැරදි කරගන්නට අවශ්‍යයි. ඒ කාලයේ සුදුසු කාලය මෙයයි. මේ සෙනේ ඉඳලා මේ අඩුව හදන්න. ඇස් වලින් මෝහය දුරු කරන්න. කන් වලින් මෝහය දුරු කරන්න. ගන්ධයෙන් මෝහය දුරු කරන්න. මේ වචන වලින් මෝහය දුරු කරන්න. චර්යාවේ මෝහය දුරු කරන්න අපේ සිතුවිලි වලින් මෝහය දුරු කරන්න නැවත නැවත මේ දකින හැම දෙයක්ම මට අයිති නැහැ කියන අමෝහය දිනු කරන්න ඇයෙන එකක්වත් මට අයිති නැහැ කියන අමෝහය දිනු කරන්න දැනෙන දේවල් මට අයිති නැහැ කියන අමෝහය දිනු කරන්න දැනෙන දේවල් ඇඟෙන දේවල් මට අයිති නැහැ කියන අමෝහය දිනු කරන්න සිතුවිලි වල අයිතිකාරයා මම නෙමෙයි සිත මගේ නෙමෙයි කියන අමෝහය දිනු කරන්න මේ විදිහට දිනු කරලා අනාගාමී ආර්ය උත්තමයෙක් බවට පත් වෙන්න මෙන්න මේ කමඨානේ අඩුව තමයි අපේ ජීවිතවල මාර්ගඵල නිවන් වලට බාධාාවක් තිබුණේ එහෙනම් අපි දැක්කා මේ ලෝකයේ හැම තැනම අපි අපිට අයිති කියන යමක් තුළින් අපේ අමෝහය දිනු කරනවා. අද ස්වාමින් වහන්සේලාට අනන්ත අප්‍රමාණ අමෝහය වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ Tamange වැඩිහිටිභාවය තුළ මම මේ තරම් ශ්‍රේෂ්ඨයි මේ වස්සල අයිතිකාරයා මම මේ මානකමේ අයිතිකාරයා මම මේ ගුණධර්ම වල අයිතිකාරයා මම මේ ප්‍රඥාවේ අවබෝධයේ අයිතිකාරයා මම කියන ඒ අයිතිවාසිකකම තුළින් Tamanta මෝහයක් ඇති වෙලා නැද්ද Tamanට ලැබිච්ච සද්ධර්ම වාගීසර එහෙම නැත්නම් ත්‍රිපිටක ආචාර්ය එහෙම නැත්නම් රාජකීය පඬිත එහෙම නැත්නම් අපට කියනවා කලාවේදී කලාපති කලාසූරි එහෙම නැත්නම් ව්‍යාරාධිපති ව්‍යාරාධිකාරී අනුශාසක කම්මට්ටානාචාර්ය මේ වගේ තනතුරු අයිති මට මගේ දේවල් මගේ මගේ වටිනාකමට අයිති දේවල් කියන මේ දේ තුලින් අපට මෝහයක් ඇති වෙලා නැද්ද පුද්ගලයේ සත්‍යයක් නැත්නම් තනතුරු ලැබිලා තින්නේ කාටද පුද්ගලයේ සත්වෙක් නැත්නම් මේ ගෞරවවල අයිතිකාරයා කවුද? මේ සෑම තැනම අපි මෝහයක් නඩත්තු කරනවා. මෝහය තුල ජීවත් වෙනවා. අපේ ආර්ය ජීවිතය ක්‍රමානුකූලව පිරීලා අනාර්ය ජීවිතය බවට පත් වෙනවා. සෑම මොහොතක් තුළම අපි තුළ ಗುಣධර්ම වැඩෙන්න අගුණ වැඩෙනවා නිකලස් වලින් අපි ගමන යන්න ඕනේ අපි කෙලස් වලින් ගමන යන්න හදනවා හැමතැනම ව්‍යාරාධිපතිකම් වලට මුලා වෙලා හැමතැනම තනතුරු තානාන්තර වලට මුලා වෙලා මිනිසු දෙන ප්‍රත්‍ය වලට මුලා වෙලා මේ නිසා මෝහය අපිව වෙලාගෙන ඉන්නවා පිඹුරා බඩගින්නේ මාස 6ක් විතර ඉඳලා ගොදුරක් හම්බ වුණාම අත්තරින්නෙම නැහැ වෙලාගෙන අටකට පොඩි කරලා කොහොම හරි ගිලලා දානවා වාගේ මේ මෝහය බඩගින්නෙන් අවුරුදු 1000ක් විතර ඉඳලා අපිව වෙලා ගත්තා වාගේ කිසිම මොහතකින් මේ තනතුරු වලින් අපිට නිදහස් වෙන්න බෑ කිසිම මොහතකින් ප්‍රත්‍යයෙන් වෙනස් වෙන්න බෑ කිසිම මොහතකින් දායකයන්ගෙන් වෙනස් වෙන්න බෑ කිසිම මොහතකින් අපි ළඟ තියෙන වත්කම් වලින් අපිට නිදහස් වෙන්න බෑ අර පිඹුරා මෝහය කියන පිඹුරා අපිව වෙලාගෙන ගිලදමනවා අපි මේ මෝහයට ආහාරයක් වෙනවා මෝහය අපිව විනාශ කරනවා අපි නැවත නැවත සංස සංසාරේ ඉපදෙලා දුක් විඳිනවා මෙන්න මේ යථාර්ථයේ පරම සත්‍ය හවංකව නියතමානිව අපි පිළි අරගෙන තේරුම් ගන්නට අවශ්‍යයි අපේ ජීවිතවල මොනතරම් මේ මෝහය වෙලා ගත්තද මේ මෝතේ ඉඳලා අදිස්ථාන කරන්න මම දකින දේවල් එකක්වත් මට අයිති නෑ මට ඇයෙන කිසිම දෙයක් මට අයිති නෑ මට දැනෙන ඇඟෙන සිතන කිසිම දෙයක් මට අයිති නෑ මේ වඩන්නේ කායානුපස්සනාව හොඳට මතක තියාගන්න සතර සතිපට්ඨානයේ මේ වඩන්නේ පේනවා කියන නාම රූප ඔක්කොම භෞතිකයි නේද ඇයෙන ශබ්ද නිර්මාණය කරන්නේ සත්‍යය තාම පටවි ස්වභාවයෙන් යුක්තයි නේද? එහෙනම් ගන්ධය දැනෙන්නේ යම්කිසි පටවියකින් නේද? ඒලා රස දැනෙන්නේ යම්කිසි පටවියකින් නේද? හැඟීමක් ස්පර්ශයක් අටගන්නේ පටවියකින් නේද? චේතනාවක් ඇති වෙන්නේ සිතවිල්ලක් ඇති වෙන්නේ ස්පර්ශයක් නිසා නේද? ඒකට හේතුනේ නාම රූපයක් නේද? එහෙනම් මේ වඩන්නේ කායානුපස්සනාව. එහෙනම් කායානුපස්සනාවෙන් මට මේ දේවල් අයිති නැහැ කියනකොට එයාට හිමිවන ඵල ඥාණය තමයි සෝවාන් ඵල ඥානය. එනනම් යම්කිසි කෙනෙක් මේ පේන දේවල් මට අයිති නෑ, ඇයෙන දේවල් මට අයිති නෑ, දැනෙන දේවල් මට අයිති නෑ, ඇඟෙන දේවල්, සිතෙන දේවල් මට අයිති නෑ කියන පටවි මට්ටමේ මෝහය දුරු කරනකොට ඒකාන්ත වශයෙන්ම සෝවාන් වෙනවාට තථාගතයන් වහන්සේ අප වෙනවා. හේතුව පළවෙනි මට්ටමෙන් අයින් කරන හැමෝම සෝවාන් ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. දෙවනි මට්ටමෙන් අයින් කරන හැමෝම සකු르දාගාමි ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. තුන් තුන්වැනි මට්ටමෙන් එහෙම නැත්නම් ධම්මානුපස්සනාවේ මෝහය අයින් කළාම එයා අනාගාමී බවට පත් වෙනවා. එහෙනම් අපි අමෝහය ගුණයක් වශයෙන් වඩමෝ කියන එක තුලින් කායානුපස්සනාව වඩනවා. කායික මට්ටමෙන් පටවි මට්ටමෙන් තියෙන සියලුම මෝහය දුරු කරලා පළවෙනි පියවරක් වශයෙන් අපි සෝවාන් ඵලයටපත් වෙනවා. එහෙනම් අපි මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ මේ භෞතිකව පේන නාම රූපවල තියෙන පේන කිසිම දෙයක් මට අයිති නෑ. මේ නාම රූපවලින් මට ඇහෙන කිසිම දෙයක් මට අයිති නෑ. මේ නාම රූපවලින් දැනෙන රස කිසිම දෙයක් මට අයිති නෑ. මේ නාම රූපවලින් මට ගන්නා වූ ස්පර්ශ මට අයිති නෑ. මේ නාම රූපවල ඒ සංඥා සංස්කාර නිසා අටගන්න කිසිම චේතනාවක් මට අයිති නැහැ කියන මානසිකත්වය තුළින් අපි මෝහය දුරු කරමු. අපි ආර්ය මාර්ගය තුළින් මේ මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න නම් අපේ කෙලෙස් සියලුම දේවල් අපි සෝදාගෙන පිරිසිදු වෙන්නට ඕනේ. මේ සංසාරේ විමුක්තියටපත් වෙන්නට ඕනේ. තවත් කොච්චර කාලයක් මේ මෝහය වඩන්නද? තවත් කොච්චර කාලයක් මේ මෝහය තුල නැවත නැවත දුක් විඳින්නද? අපි එයින් කෙටුවා ඇති. අපි මේ සංසාරේ ගෙවල් ලැබුවා ඇති. ගිහි ගෙවල් වල කසාද බැඳලා දරු ඇදුවා ඇති. අපි මේ සියලෝම පංචකාම නඩත්තු කරන්න අම්බ කරලා අම්බ කරලා කියලා මාන්සි වුණා ඇති අම්බ කරපු කට්ටියකින් රුපියලක්වත් ගෙනිච්ච කෙනෙක් නැත්තම් පංචකාම පිනවලා සෑයීමටපත් වෙච්ච කෙනෙක් නැත්තම් අම්බ කරලා තෘප්තියට සෑයීමටපත් වෙච්ච කෙනෙකුත් මේ ලෝකේ නැත්තම් අපි ඉපදිච්ච නැති තැනකුත් නැත්තම් මරණයටපත් වෙච්ච නැති තැනකුත් නැත්තම් අපි මේ ලෝකේ හැම තැනම ඉපදිලා හැම තැනම මැරිලා මේ ලෝකේ අපට අම්මේ තාත්තෙක් නොවෙච්ච කෙනෙක් නැහැ එහෙනම් මේ ලෝකේ අපි කොච්චර ඉපදුණත් හැමදාම කරන්නේ මේ කාරණාවමයි මේකේ යථාර්ථය තේරුම් අරගෙන දැන්වත් මේ මෝහය අමෝහය බවට පත් කරගන්න මගේ භාර්යාව මගේ ස්වාම මගේ දරුවෝ මගේ සේනාසනය මගේ ව්‍යාරාධිපතිකම මම ඊටෝප ගස් ටික මගේ පළතුරු ටික මගේ ලියදු ටික මගේ වතුර ටික මගේ කය මගේ නිරෝගීකම මගේ වස්ත්‍ර මගේ සම්පත් මගේ ධනය මගේ ගිනුම මගේ මිල මුදල් කියලා මගේ මගේ මගේ අයිතිය කියලා මම අල්ලා ගන්න හැමතැනම මෝහය ප්‍රගුණ වුණා පුද්ගලයේ සත්‍යයක් නැතුව මට අයිති මට අයිති මගේ දේවල් කියලා මම නඩත්තු කරන ලෝකයේ තුලින් මම නඩත්තු කරලා තියන්නේ මෝහය ඒ මෝහය නිසා මගේ සෝවාන් ඵලය මට අයිමි වුණා මින් ඉදිරියට එහෙම වෙන්න බෑ මීට පස්සේ එහෙම කාරණාවක් මෝහයක් අපි තුල දිනු වෙන්න බෑ මේ තප්පරේ ඉඳලා මේ මෝහය සම්පූර්ණ අමෝහය බවට පත් කරමු මගේ ළඟ තියෙන මුදල් වල අයිතිකාරයා මම නෙමෙයි. හේතු අයිතිකාරයා මම නම් මැරෙනකොට මං ගෙනියන්න එපාය. ඇයි මා බැංකුවේ තබල යන්නේ? එහෙම නැත්නම් ගිනුමේ තබල යන්නේ. මට අයිති නැති නිසා නේද? භාර්යාව මට අයිති නම් එයා ලස්සනයි, එයා උරතල්, එයා නියතමානී, එයා මගේමයි, මටමයි අයිති කියලා. එහෙම මාන්නයක් අපිට තියෙනවා නම් යනකොට එයාව එක්කගෙන යන්න එපාය. මැරෙනකොට තියලා යන්නේ ඇයි කියලා කල්පනා කෙරුවොත් එයාට තේරෙනවා භාර්යාවයි දරුවෝයි අම්මයි තාත්තයි මට අයිති නැහැ කියන එක මගේ ගේ මගේ සීමාව මගේ මිදුල මගේ ඉඩම් කියලා වැටබැඳගෙන ඒකට කොළ කෑල්ලකුත් ලියලා ඒක කරේ එල්ලාගෙන මේ කොළේට අනුව මටයි අයිති මේ පොතට අනුව මටයි අයිති ආවල් විස්තරයට අනුව මටයි අයිති කියලා උම්මතකේ වාගේ අමතනම අයිතිවාසිකම් කිව්වා යනකොට ගෙවල් ගෙනිච්ච කෙනෙක් ඉන්නවද ඉඩම් ගෙනිච්ච කට්ටිය ඉන්නවද වැටවල් වලින් ලී කෑල්ලක් ගලවගෙන ගිය මිනිස්සෙන් මේ ලෝකයේ කිසිම තැනක නැත්තම් මේවා මගේ වෙන්නේ කොහමද දැන් තමන්වත් මේ අයිතිය දැනගන්න මට මොකද්ද අයිති මොකවත් නැහැ කියන එකයි තමන්ට අයිති මේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ මෝහය අමෝහය බවට පත් කරන්න දැන්වත් නියතමානිව කටයුතු කරන්න මේ කමඨාන වඩන්න එහෙනම් අපට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ පේන දේවල් කාටද අයිති මේ හැයෙන දේවල් මේ නිന്ദා අපාස ගෞරව ප්‍රශංසා කාටද අයිති මම කනකොට මට දැනෙන රස කාටද අයිති මට ගානකොට බයිනකොට මේ ස්පර්ශය කාටද අයිති අයිති මගේ චේතනාවල් මට අයිති නැත්නම් කාටද අයිති ඒ හැම දෙයක්ම Tamanගේ කර්මයට අයිති මට පේන දේවල් මට අයිති නෑ මගේ කර්මයට අයිති මට ඇහෙන සෑම ඒ නින්දාවක්ම ගෞරවයක්ම මගේ කර්මයට අයිති මට දැනෙන සෑම ස්පර්ශයක්ම මගේ කර්මයට අයිති මගේ සිතවිලි මගේ නෙමෙයි සිත මගේ නෙමෙයි නම් සිතවිලි මගේ වෙන්නේ කොහමද සෑම චෛතසිකයක්ම මගේ කර්මයට අයිති එහෙනම් මට දැනෙන රස, මට දැනෙන ගඳ, මට පේන රූප වර්ණ, මේ රස ඕජා, ශබ්ද, ස්පර්ශ හැම දෙයක්ම මගේ කර්මයට අයිති. ඒ එකකවත් අයිතිකාරයා මම නෙමෙයි කියන මානසිකත්වය ඇදුවාම අපි පටවි මට්ටමෙන් නිදාස් වෙනවා. පටවි මට්ටමෙන් අමෝහයටපත් වෙනවා. පටවියෙන් නිදාස් නැමෝම කායානුපස්සනාව නිමා කරනවා. එහෙනම් කායානුප කියලා කියන්නේ පටවි ස්වභාවය. පටවි ස්වභාවයෙන් අපි හමෝහයේ දියුණු කළා. පඨවි ස්වභාවයෙන් 100 සම්පූර්ණත්වයටපත් කළා. පඨවි ස්වභාවයෙන් විද්‍යාවේ අපි සම්පූර්ණකම ලැබුවා. ඒ කියන්නේ අපි සෝවාන් ආර්ය ශ්‍රාවකයෝ සම්මා දිට්ඨියට පැමිණියා. ඒකාන්ත වශයෙන්ම සතර අපායට වැටෙන්නේ හැබැයි අත්වතාවක් ඉපදෙනවා. එහෙනම් අපි මේ හමෝහයේ ඊළඟ මට්ටමින් දියුණු කරන්නට ඕනේ. ඊළඟ මට්ටමින් දියුණු කරන්නට ඕනේ. රාත් වෙනකම් මේ මෝහය සියුම් වශයෙන්ම අප ළඟ තියෙනවා. අනාගාමි වෙනකම්ම සියුම් වශයෙන් වශයෙන් තියෙනවා. එහෙනම් මෝහය එකපාරටම නැති වෙන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මෝහය අයින් කරපු කෙනා අනාගාමි වෙනවට අප වෙනවා කියලා. හැබැයි රාත් වෙනවට අප වෙනවායි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නැහැ. කුමක් හේතු කරගෙනද මේ මෝහය අනාගාමි වෙනකොටත් සියුම් ලෙස තියෙන බව සර්වඥතා ඥාණයට තේරෙනවා. මෙච්චර අබහැටයක්වත් නැති ප්‍රඥාවක් තියෙන අපට තේරෙනවා නම් තථාගතයන් වහන්සේගේ යටිපතුල ගසනකොට ඒ උලඟට පා පාවෙලා යන දූවිල්ල තරම් තියෙන දැනුමට අපට තේරෙනවා නම් ඒ ਸਰවඥතා ඥාණයට අපේ සිත කම්පා වෙන තරම් මොනතරම් කරුණාකාරණා වැටෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද ඒ නිසා තමයි මෝහය අයින් කළොත් එයා අනිවාර්යයෙන්ම අනාගාමී වෙනවා කියලා කියන්නේ හේතුව rahat වෙන්න තවත් දෙයක් තියෙනවා ඒක මෝහයෙන් වඩන්න බෑ මෝහයෙන් නැතුව වඩන්න ඕන එකක් අමෝහයෙන් වඩන්න බෑ අමෝහයෙන් නැතුව වඩන්න ඕන එකක් එහෙනම් මේ අමෝහයෙන් එයාට ගිය එකක් තියෙනවා එහෙනම් අමෝහයටපත් වෙච්ච කෙනා රාත් වෙන්නේ අමෝහයේ සම්පූර්ණයෙන්ම වේපත් කරපු කෙනා අමෝහ සිතක් උරුම කරගත්ත කෙනා ඒකාන්ත වශයෙන්ම අනාගාමී වෙනවා එහෙනම් ලෝභ දේශ මොහ නැති කරපු හැමෝටම වෙන්නේ අනාගාමී ඵලයට වෙන තත්වයටපත් වෙන එක විතරයි එහෙනම් ඒ අභිනන්දන සූත්‍රයේ තථාගතයන් වහන්සේ ගාථා තුනක් ඡේද තුනක් දේශනා කරනවා. එකක් තමයි හමෝගේ නැති කලාම අනාගාමී. ඒ වගේම තමයි ලෝභය නැති කලාම අනාගාමී. ඒ වගේම ద్వේෂය නැති කලාම අනාගාමී. එහෙනම් ලෝභ දේශෙන් මෝහ නැති කලාම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව අපට හිමි වෙන්නේ අනාගාමි ඵලයට නම්. එහෙනම් මේ අලෝභ අධ්වේෂ සමෝහ තුලින් තවත් පුංචි කාරණාවක් අපට තියෙනවා වඩන්න. ඒකත් අපි මේකේ හතරවෙනි පියවරදී සාකච්ඡා කරනවා ඒක තුළින් අපි අමෝඝ අලෝභ අධ්‍යේශ තුළින් අපි කොහොමද ඊළඟ පියවරට යන්නේ නිරෝධගාමීත්වයේ තුළින් පරිපූර්ණත්වයටපත් වෙලා මමත් නැති සත්‍යයකුත් නැති කවුරුත් නැති ඉස්වභාවයටපත් වෙන්නේ කොහොමද කියන ඒ කාරණාව අපි සාකච්ඡා කරනවා නමුත් මේ අමෝහය ගුණයක් වශයෙන් වඩමු කියන මේ අමෝඝ ධර්මතාවයේ පළවෙනි පියවර කායානුපස්සනාවේ පියවර වශයෙන් අපි සාකච්ඡා කරන්නේ මේ නාම රූපවල තියෙන මේ පටවි ස්වභාවයේ තියෙන මේ අමෝහය අයින් කරන්නේ කොහමද? මේව නැත්තම් මේ අමෝහය අපි කොහමද ප්‍රත්‍යක්ෂ කරන්නේ? මේ මෝහයට මුලා වෙන ස්වභාවයෙන් නිදාස් වෙන්නේ කොහමද කියන එක. එහෙනම් අනන්ත අප්‍රමාණ මේ හැම දේ තුලම මෝහය තියෙනවා. ඒ මෝහයම තමයි අමෝහය බවට පත් කරගන්නට ඕනේ. ඒ ධර්මතාවය අපි කොහමද වඩන්නට ඕනේ? පුරුදු කරන්නට ඕනේ. ඒ හැම තැනම අපි මෝහයටපත් වෙන්නේ මුලාවටපත් වෙන්නේ. ඒ හැම දෙයක්ම අයිතිය අපේ කියන එක අයිතිවාසිකම් කියන්න ගියාම දකින දේවල් තුලින් මම දැක්කායි කියලා අපි කියන්නේ නැද්ද මට ඇහුණායි කියලා මම කියන්නේ නැද්ද මට දැනුණායි කියලා කියන්නේ නැද්ද මේක මගේ කියන අයිතිය අපි කියන්නේ නැද්ද මට දැනුණා මට හිතුණා කියලා අපි කියන්නේ නැද්ද මේ හැම තැනම අපි අයිතිවාසිකම් කියන නිසා මෝහය රජ කරනවා හමෝහය පරාජයටපත් වෙනවා එහෙනම් මේ කිසිම දෙයක් මගේ නෙමෙයි කියන ඒ අයිතිවාසිකම් කියන මානසිකත්වය අපි වෙනස් කරන්නට ඕනේ. ඒ මානසිකත්වයෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මෝහය කියන එක පරාජය වෙලා අමෝහය කියන එක අපි ආර්ය මාර්ගයේ රජකම් කරන්න ඒ රජකමටපත් වෙන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ මාර්ගයේ වඩමු. මේ තප්පරේ ඉඳලා මේ ಗುಣධර්ම අපි පුරුදු පුහුණු කරමු. මේ කමඨාන අපගේ ජීවිතවලට ගුණයක් වශයෙන් අපි වඩා ගමු. එහෙනම් මේ සෑම දෙයක් තුළම අපට අයිතිය තියෙනවා කුටිය මගේ සරපුව මගේ කුඩිය මගේ ගේ මගේ මේ වාහනේ මගේ රස්සාව මගේ මේ තනතුර මගේ මේ උපාධිය මගේ මේ ගෞරවය මගේ මේ කියන නිලතල මලතල මගේ කියලා අපි මේ ඔක්කොමට අයිතිවාසිකම් කියන නිසා ඒ හැමතැනම මෝහය රජ කළා ඒ නිසා තාම මම පෘතුජනයි තාම ඇලෙනවා ගැටෙනවා සංසාරේ දුක් විඳිනවා අවංකවම දුකෙන් නිදහස් වෙන්න කැමති ඇත්තෝ මේක වඩත්වා ඒකාන්ත වශයෙන්ම මේ හැම දෙයක්ම මගේ නෙමෙයි මේ කිසිම දෙයකට අයිතිවාසිකම් මට නැහැ කියන ඒ මානසිකත්වයේ වඩන්න පුළුවන් කෙනා ඒකාන්ත වශයෙන්ම මේ පටවි මට්ටමේ දුකෙන් එයා නිදහස් වෙනවා කායානුපස්සනාවෙන් නිදහස් වෙනවා ආර්ය જાතියේ ඉපදෙලා සෝවාන් මාර්ගඵල ඥානයට උරුමකම් කියනවා. ඒක Taman සතු මාර්ගයේ ඥානයක් බවට පත් කරගන්නවා. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි මේ ගුණය වඩමු. මේ මොහොතේ ඉඳලා මේ අමෝහය කියන කමඨාන අපි වඩමු. හැම දෙයක් තුළම අපට අයිති අපට අයිති කියලා කියන මානසිකත්වය අපි වඩමු. අපි පාර යනකොට උල්පතක් දැක්කාම එතන ලොකුවට ලිඳක් කාරනවා. දැන් මේ උල්පතේ අයිතිකාරයා මම වෙලා නැද්ද? හොඳ ලස්සන එවන තියෙන ගාක් දැක්කාම එතන පදිංචි වෙනවා. එතන විවේක ගන්න ගන්නවා ඒ ගයේ සෙවනේ අයිතිකාරයා මම වෙලා නැද්ද එහෙනම් පාර්ක වීදියේට යනකොට යමක් දැක්කාම ලස්සනයි කියලා එතන ඉඳගෙන නරඹනවා ඒකේ අයිතිකාරයා මම වෙලා නැද්ද මේ හැම තැනම අපි අයිතිවාසිකම් කියනවා දන්නම නැතුව අයිතිවාසිකම් කියන මානසිකත්වයක් තියෙනවා අන්න ඒ මානසිකත්වය වෙනස් කරන්න කිසිම දෙයක් පේන දේවල් මට අයිති නෑ හැයෙන දේවල් මට අයිති නෑ දැනෙන දේවල්, ඇඟෙන දේවල් මට අයිති නෑ. සිතෙන කිසිම දෙයක් මට අයිති නෑ. ඒ සියලුම දේවල් මගේ කර්මයට අයිති කියන මත සිත පීඨවල සීය පවත්වන්න හැම දෙයක්ම මට අයිති නැත්තම් පටවි මට්ටමේ මන් නිදාස් වෙනවා. කායානුපස්සනාවෙන් සම්පූර්ණකම ලබනවා. ඒකාන්ත වශයෙන්ම සෝවාන් වෙනවා. හමෝහයෙන් අපි ජයගත්තා. ආර්ය ජීවිතයේ ඉපදුනා. ආර්ය જાතියේ අපිට නැවත අලුත් උත්පත්තියක් ලැබුණා. ඒ නමේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගන්න අයිතිවාසිකම් කියන මේ දුර්ලකම අදාගන්න හැමතැනම අයිතිවාසිකම් නැති මානසිකත්වය දියුණු කරලා අමෝහය තුලින් මේ කමඨාණයෙන් පලන වලන්න ලබාපු මිනිසත් භවයේ සම්පූර්ණත්වයටපත් කරන්න. එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව මේ තුලින් ලබාගත්තා වූ දැනුම අවබෝධය ප්‍රඥාව හොඳට සිතේ ධාරණය කරගෙන මේ සෙනේ ඉඳලා මොහොතේ ඉඳලා මේක දියුණු කරලා පුහුණු කරලා මේක වඩ වඩා බහුල කරලා ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල ඥාන වලටපත් වෙන්න සෝවාන් ඵලයටපත් වෙන්න ඒ ඒක තුළින් අපි මේ ලෝකේ නැවත සතර අපායට යන්නේ නැති ඒකාන්ත වශයෙන්ම අටවෙනි භවයටකින් ඉපදෙන්නේ නැති ඒ උත්තරීතර ඒ මාර්ගඵල අවබෝධයට මේ කමඨාන මේ අවබෝධය මේ තුලින් ලබාගත්තා වූ දැනුම අපි සියලු දෙනාගේම සම්මා දිට්ඨියට සෝවා මාර්ගඵල ඥාණයට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි